ආනාපාන වගේ භාවනා කරන යනකොට මේ මට මතුවලා තියෙන අරකද මේකද මම අරක දැක්කේ නෑනේ මම මේක දැක්කේ නෑනේ ඒ නිසා මම ඉස්සරහට යන්නද පස්සට යන්න කියලා එන මේ සංසන්දන එන මේ සැක මතුවෙන්නේ ඒ කාන්තියම මේ තණ්හාමාන දිට්ඨිය විශ්ලයි කියලා ඒ වෙලාවෙම Tamanට වටහා ගන්න පුළුවන් නම් කමඨාන සුද්ධ කරන දෙයක් නෑ කමඨාන සුද්ධ කරන්න වෙන්නේ දැන් මේ බණ කිනෝට කියනවා ආනාපාන දිහා බලලා දීර්ඝ වශයෙන් බලන්න ආශ්වාස ප්‍රශ්වාස. ඊට පස්සේ කෙටි වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස බලන්න. ඊට පස්සේ මුළුමැදාග බලන්න. ඉතින් යම් කිසි කෙනෙක් ගිය ගමන් ආනාපාන හොඳට සංසිඳුණාට පස්සේ එයා පොත පෙරලා බැලුවොත් මම දීර්ඝ වශයෙන් දැක්කේ නෑනේ. ඊට පස්සේ හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඔක්කොම වැඩ බහා තබලා. ඊට පස්සේ හිමීට ටිකක් හුස්ම ගන්න බෑ. ඊට පස්සේ බලන්න දැන් මුලැමැදාක බලන්න පුළුවන්ද කියලා. ඉතින් මේ කරන සෑම වෙලාවකම වෙන්නේ මොකද අර පෑදිදියට බොරදිය දමාගෙන. ඉතින් ඇවිල්ලා අහනවා මම මේ හොඳට ආන පටන් ගන්නකොට මට ආනපනේ සියුම්ම වැටුනේ. එහෙම නැත්නම් වැටෙන්නේ නැහැ. මට හොඳට බලන්න ඉන්න පුළුවන් වුණා. ඉතින් ඔබ වහන්සේ බණ කිනෝට කියනවනේ මේ දීර්ඝව බලන්න ඕනේ, ඊගාවට කෙටියට බලන්න ඕනේ. ඉතින් දීර්ඝව තිබුණේ නැහැ. ඒක හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ මේක කෙටි කරන්න බලනවා. ඒක ලියලා මුල මැදාක හුස්ම නතර කර කර බලනවා. මේ මුල, මේ මැද, මේ අග කියලා. ඉතින් බලන්න මේ මේ අවුල් කරන්න යෑම නිසාම හුස්ම විකෘතියක් වෙලා. තම මොනවද දකින්නවා. නමුත් කවදාකවත්ම යථාර්ථය නෙවෙයි. මේ මඤ්ඤණා කිරීම නිසාම යථාර්ථය දැක ගන්න බැරි ඒ නිසා කියනවා අපි ගංගක් අයිනේ ඉඳගෙන ගඟ දිහා බලාගෙන ඉන්නවනම් ඒ ගඟට ඇඟිල්ල ඇඟිල්ල දැම්මොත් මොකද වෙන්නේ? Taman තෙමෙනවා ගඟ කැළඹෙනවා. එතකොට ගඟ නෙවෙයි. කැළඹුච්ච ගඟක් දකින්න. ඉතින් අපි කවදද භාවනා කරනකොට ආස්වාද ප්‍රසවාස ගඟක් ගලන්නාසේ ස්වභාවයෙන් යනවා. එක්කෝ එක ගොරෝසු වෙයි, එක්කෝ එක තුනී වෙයි, එක්කෝ මුලැඳාක පෙනෙයි, එක්කෝ ඉදිරියට යයි, එක්කෝ පස්සට යයි. මෙන්න මේක පිළිබඳව తాදී ගුණයෙන් යුක්තව අතම්මේතාවෙන් යුක්තව අවිරුද්ධ ප්‍රතිපදාවේ ඉඳගෙන අකම්පියතාවයෙන් ඉඳගෙන නොසැලෙන මනසකින් ඉඳගෙන මේක දිහා බලාගෙන ඉන්න දවසේ එනකොට අපිට කියන්න තියෙන භාවනා කරන තාක් භාවනාව වෙන්නේ භාවනාව වෙන්න අරපු දවසේ තමයි භාවනාව සිද්ධ වෙන්නේ. ඉතින් කොහොමද මේ ඨටමන ගතිය ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය අඹාගෙන යන ගතිය අමෝරා ගන්න ගතිය නතර කරලා කොච්චර කොච්චර කාලයක් අපි භාවනා කරන්න වෙයිද හොඳට පට්ටලව වාඩි වෙලා ස්වභාවයෙන් වැටෙන හුස්ම ඒ වැටෙන එක මුතේ වශයෙන් ගත්තොත් මුතේ මෝතබ්බං නමඤ්ඤති මේ වැටෙනවට අමතරව වෙන මොනවත් වටහා ගන්න දෙයක් නැහැ මේකේ. ඕක තමයි නියම යථාර්ථය. ඒ වගේම නමුතං නමඤ්ඤති මට මේක වැටහෙන්නේ නැහැ කියලා නොවැටේවා කියලා හයියෙන් වැටුණා හිමීට වැටුණා කියලා ඒකේ මේ අරක මන් දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ කියලා කිසිසේත්ම යථාර්ථයට සංසන්දනයක් අවශ්‍ය නැහැ. ඒ තමයි මෝ තබ්බන් නමංජති මම දීර්ඝ උස්ම දැක්ක කෙටි උස්ම දැක්කේ නෑනේ මං ආස්වාසය දැක්ක ප්‍රසවාසය දැක්කේ නෑනේ මං මුලමෙද දැක්ක අග දැක්කේ නෑනේ කියලා එහෙම මොන්නම දෙයක්වත් ඒ හොයන්නේ යෑමෙන් වෙන්නේ අර ස්වභාවික ගලනේ බාධා වෙන නිසා ඒ අර දිත්තං නමඤ්ඤති දිත්තේ දිත්ත දිත්තා දත්තබ්බං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති කියන විදිහට මෙතන තියෙන මුතේ මෝතබ්බං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති හුස්ම ගන්නකොට මේ දැනෙන දැනීම මුතේ වශයෙන් එකේ පාළිය සඳහන් වෙන්නේ ඒ මුතයේ ඔය දකින ආශ්වාසයට ප්‍රශ්වාසයට යා මොනම දෙයක්වත් වෙන දෙයක් නැහැ. යථාර්ථය කියනෝක ඇති හැටි බලන එකයි. ඒක අමුතං නමඤ්ඤටි. මම මේ ආශ්වාසය විතරයි මට දැක්ක ප්‍රශ්වාසය දැක්කේ නැහැ. ඒ නිසා මම ආශ්වාසය දැකලා ප්‍රශ්වාසය දැකපු නැති එක මට බාධාවත්ද දන්නේ නැහැ. මම ඉස්සරහට දන්නේ යන්නේ පස්සට දන්නේ යන්නේ කියලා ඒ දැකපු නැති දෙයක් හෝ දැකපු දේ පිළිබඳව නොසලකයි හිමක් මොන දෙයක් කරන්න ගියත් මේ ස්වභාවය යන හුස්ම කලබෙනවා. ඒක මොතබ්බන් නමඤ්ඤති මම මේ පෙලක් පොතේ සඳහන් වෙනවා අසවල් අසවල් දේවල් මම දැක්කේ නෑ ඒවා දැක ගන්න මම මොකද කරන්න ඕනේ කියලා මොනම ව්‍යාපාර කිරීමක්වත් මේ කියන ප්‍රකාශයට අගේ වෙන්නේ නෑ මොතාරංග මඤ්ඤති දකින මමෙක් ඉන්න තෙක් භාවනාව නෑ නැත්නම් භාවනා දියුණු වෙලා නෑ මේක අනිත් පැත්තට අපි දාලා බලමු <clears throat> හරියට යෝගාචරය කමඨාන සුද්ධ කරගෙන එහෙම නැත්නම් දහස්වර වැරදි කරලා තේරුම් අරගෙන ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන ඉන්න ගොරෝසු නම් ගොරෝසු බව දන්නවා සියුම් නම් සියුම් බව දන්නවා මුලමඳක පේනවනම් එහෙමයි ධාතු මනසිකාරය පේනවා එහෙම මොයි දේෙන් හරි ඇති දේ බලාගෙන ඒකට මොනම චේතනාවක්වත් දාන්න නැතුව මොනම අදිෂ්ඨානයක්වත් දාන්න නැතුව මොනම ප්‍රාර්ථනාවක්වත් නොදා එහෙම මේක තැම්පත් වෙගෙන යනවායි කියලා යම් මට්ටමකට ඒ හුස්ම දැනීම නතර වෙනකොට නැත්නම් සියුම් වෙනකොට අති සූක්ෂම වෙනකොට භාවනා කරන මමත් නැති වෙනවා. භාවනා කරන මමියා ඉන්නේ චේතනා තියෙනකන් තමයි. අදිෂ්ඨාන තියෙනකන් තමයි. ප්‍රාර්ථනා තියෙනකන් තමයි. ඒවා අදිෂ් ඒ චේතනා, ඒ අදිෂ්ඨාන, ඒ ප්‍රාර්ථනා වචනයෙන්ම කියනවනම් අදිෂ්ඨාන කරනව නොකරන්න. චේතනා නොකරන්න අදිෂ්ඨාන නොකරන්න ප්‍රාර්ථනා නොකරන්න එහෙමම ගියාට පස්සේ යම් තැනක මේ චේතනා ඒ ප්‍රකල්පනා ඔය නතර වුණාට පස්සේ භාවනා කරන තමන් හිටියද නැද්ද කියලා නිකන් මතකය ගිලිහිලා යනවා. ඉතින් මේක විශාල පිරිසකට හරි හීන්දාඩි දාන තැන. සහලවන තැන. නිින්ද ගියාද කියලා හිතෙන තැන. නැගිටින්නේ ආයි ගැස්සිලා නැගිටින්නේ අයියෝ මලා මලා ලෙඩා මලේ ඒ වගේ වයි හිතෙනවා. නමුත් සරුවච්චන්සේ සඳහන් කරන මේ තාදී ගුණේ එන්නේ මෝතාරන්න මඤ්ඤති ආස්වාද ප්‍රසවාසයේ විඳින මිනිහෙක් නැති තැනට ගියාට පස්සේ තමයි භාවනාව යන්නේ. ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ මෙතන යන්න බැරිකමක් නැහැ. මේ තහදී ගුණයට යන්න බැරිකමක් නැහැ. අපි ඒකට කොච්චර අකුල් හෙලනවද කියන එකයි මම මේ පෙන්වන්නේ. අපි කොච්චර ඒක සැක කරනවද? අපි කොච්චර ඒක එනකොට වාද කරනවද? අපි කොච්චරක් එනකොට ඒක නැතිකරන්න ක්‍රම හොයනවද? මේ තේරෙම කෙලස් කියලා කියනවා. මේ සේරටම අවිද්‍යාව කියලා කියනවා. මේ සේරට මෝහය කියලා කියනවා. මේ සේරට ෂටගති කියලා කියනවා. මේ සේරටම වංචනික ගති කියලා කියනවා. මායාවී ගති කියලා කියනවා. හැමදාම ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ගියොත් අනිවාර්යයෙන්ම අහන දෙයක් තමයි මට හොඳට ආනපානි කරන ගියා මොනවත්ක්වත්ම වැටෙන්නේ නැත්නම් ගියා දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ කොහොමද මම නැවත මම ඇති කරගන්නේ? කොහොමද මම නැවත මාන්නය ඇති කරගන්නේ? කොහොමද මම නැවත තණ්හාව ඇති කරගන්නේ කියන කතාව ඒ පුද්ගලයාට දෝෂයක් විය යුතු නැහැ. ඒ පුද්ගලට තේරුම් ගන්න ඕනේ දරුවත් යනාංශ මේ පෙන්නන අතම්මේතාවය මේ පෙන්නන අවිරුද්ධ ප්‍රතිපදාව මේ කරන తాදී ගතිය ඔය කියන තරම් බොහෝම ඈත තියෙන එකක් නෙවෙයි. තිබුණට තෑග්ග දුන්නට තෑග්ග බාරගන්න එකයි මේ අපිට එකතු වෙලා සාමූහිකව එකතු ජීවිස ගන්න වෙන්නේ. භාවනා කරන මනුස්සයට ඒකාන්තෙම ප්‍රතිඵල තියෙනවා. මු කවදාකවත් ඒක ප්‍රතිඵලේ බව දන්නේ ඒ වෙනුවට නානා ප්‍රමනෝ විකාර හිතාගෙන ඉන්න භාවනා කරන මේක වෙන්නේ නැති ප්‍රතිඵලයේ ස්වාමීන් වහන්සේ ගාන ෂුවර් එකටම බඩු තියනවා මට දුන්නේ නැහනේ මට දීලා තියෙන්නේ බාල බඩුවක් වෙන්නේ නැති. ඉතින් ගිහිල්ලා අහනවා මේක හරියකද ස්වාමීන් වහන්සේ වැරදි එකද කියලා. ඉතින් අර හම්බ වෙච්ච එක නෙවෙයි ඊට වැඩිය මොකද්ද ඉල්ලනවා. ඒ තාක්කල් කවදාකවත් යථා භූත ඥාන. එහෙම නැත්නම් ඇත්ත ඇති හැටි දැකීම කරන්න බෑ. නමුත් අපි මේක මේ විදිහට සාමාන්‍ය බුද්ධියට දාලා තේරුම් ගත්තට කිසිම කෙනෙක් මේ ලෝකේ මේ ගැටේට අහුවෙන්නේ නැතුව ගොඩ එන්නේ නැහැ. හැම වෙලාවෙම අපිට සිද්ධ වෙන්නේ මේ විදිහට ගෙවම් කරගෙන යනකොට අපි කියන මේකට ක්ෂය වීම දකින්නයි කියලා. අපි කියනවා මේකට වැය වීම දකින්නයි කියලා. අපි කියනවා මේකට Nirodhe දකින්නයි කියලා. අපි මේකට කියනවා විරංජනේ දකින්නයි කියලා. මෙන්න මේවා දකින්නකොට නොසැලෙන ගුණයෙන් ඒක දිහා බලන් ඉන්න පුළුවන්. අකම්පියතාවයෙන් ඒක දිහා බලන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කේවල தത്വයකින් මැනීමකින් තොරව ස්වාධීනව මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒක කවදාවත් භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඒක සම්මාදිට්ඨියෙන් ගන්න ඕන. ඒක යෝනිසෝමනසිකාරයෙන් ගන්න ඕන. ඒ කමඨාන් සුද්ධ කිරීමෙන් හදා ගන්න ඕනේ. ඒක ධර්ම සාකච්ඡාවෙන් හදා ගන්න ඕනේ. ඒකල භාවනාදී ඒක අත්දකින්න දෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂයට ලං වෙන්න දෙන්න ඕනේ. ඒ නිසා භාවනා කරන්න යනකොට යම් අදහසක් කරන ගියනම් අද මම මෙතෙන්ට යන්නම් කියලා නැත්නම් මේ විදිහට මම ළඟා වෙනමයි කියලා ඒ සියලු අදිස්ථාන, ඒ සියලු අභිප්‍රායන්, ඒ සියලු ගෙවැදීන් ඒ සියලු ප්‍රාර්ථනා ඒකාන්තයෙන් භාවනාවට බාධායි. ඉතින් මෙතෙන්දී යෝගාවචරය තවත් අපහසුවටපත් වෙන්න ඉඩක් තියෙනවා. මම මේ අපහසුවටපත් වෙනවා ඉදිරිපත් කරන්න අපහසුවටපත් කරන්න නෙවෙයි. දැනගෙන හිටියත් ඒක බේරෙන්න පුළුවන් නිසා. සමත භාවනා කරනකොට ඒ පෙන්නලා දෙනවා මේ මේ ධානවලට අදිෂ්ඨාන කරලා එතෙන්ද ගියයි කියලා ඊගාව ධානයට යන්නේ කියලා මේ ඉෂ්ටිරසාර තත්තා තට්ටු මට්ටම් පෙන්වන ගතියක් තියෙනවා. විපස්සනා ඥානවල සත්‍ය විසුද්ධි ක්‍රම පෙන්වලා දෙනවා. ඉතින් යෝගාවචරයට හැමදාම දැනගන්න ඕනේ මං ඉතින් පළවෙනි ධ්‍යානෙල දෙවෙනි ධ්‍යානටවත් ගියේ නැත්නම් අපරාධි දවස් 10 රිට්‍රීට් කරුවට වැඩක් නැහැ. දෙවෙනි ධ්‍යානෙල තුන්වෙනි එකටවත් ගියේ නැත්නම් වැඩක් නැහැ. කියන්න දෙයක් නැහැ. ඉතින් මේ විදිය තමයි ගුරුවරු උනන්දු කරවන්නේ. මේ උනන්දු කරවීමෙන් දැන හෝ නොදැන මේ යෝගාවචරයේ තණ්හාව වැඩෙනවා. මේ යෝගාවචරගේ මාන්නේ වැඩෙනවා. මේ යෝගාවචරයගේ දෘෂ්ටිය වැඩෙනවා. ඉතින් ඒක ඒ ගුරුවරයාට කොහොමඩක්වත් අයින් කරන්න බෑ. Taman දන්නවනම් මේ විදිහට මේ අඳි අපි යුනිවර්සිටි කෙනෙක්දී ඔකට කියන්නේ අඳිනවයි කියලා. දැන් ගොනාට අඳිනවා කියන එක තමයි ගොනා කියන කැල කියන්නේ නැතුව කියනවා ඇඳලා ඉන්නේ කියලා. ඌ ඇඳලා ඉන්නේ කියනවා. ඒ කියන්නේ ගොනාට ඇඳලා. නැත්නම් අයියා වෙන්න හදනවා කියනවා මුදුන වෙන්න හදනවා කියලා කියනවා. ඉතින් අපිට හැම වෙලාවෙම අයියා වෙන්න තමයි ඕනේ අක්කලා වෙන්නත් ඕනේ නැති අපි කියන්නේ අයියා වෙනවා කියනවා. කොයි තැනට ගියත් මොකේ හරි කවන්න උඩින් ඉඳ ගන්න ඕනකම තියෙනවා. මේ සෑම දෙයකින් වෙන්නේ අර තාදී ගුණය කෙලසෙනවා. ධම්මේතාවයට වැටෙනවා අතම්මේතාවය අපෙන් දුරවන් වෙනවා. අපේ අකම්පිය ගතියක් නෙවෙයි අපිට හම් වෙන්නේ. ඉතින් ඒකට කවුරු හරි කෙනෙකුත් උඹට ධ්‍යාන දිනකොට මෙහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ කියනොත් ඕන්න කේන් කියනවා. අර මම අර ඉන්දි ඉස්සලා අපිට අර පාලි ගන්නවා වීරකොම් මහත්තයා. කී කාලේ. අහම්බෙන් වගේ ඔක්කොම වත්පිරිත් ටික තමයි මටත් ඉගැන්වුවේ. මම මේ හිතන්නේ පැවිදිුණායි කියලා. හරි විහිළු කතාවක් ඒ මාත් ඇගෙන ඒ මාත් ඇගේ පොත් ටිකුණා දවල් වරුවේ ඉන්නකොට මහත් එක්ක ඇවිල්ලා වාඩි වුණාලු. වාඩිලා කිව්වලු ටික වෙලාවක වචන තුනකින් විතර මට මම අනාගාමි කියලා. ඉතින් මේ මාසේ මේ මෝරච්ච මනුස්සය විහිරකො මහන්දා හොඳ හොඳයි කිව්වලු. චර්මන්සර් කියනවා මහත්තයා දන්නවද මම අනාගාමි කිව්වා. හොඳ කමන්නේ කිව්වා. ආයෙසරයක් කියනවලු දැන් මම අනාගාමි. ඊට පස්සේ කළු ඉතින් මෙයා ගණන් ගන්න නැති කරයට හරි හිතට හරි මදි මේ අනාගාමි කියලා. ඉතින් මෙයාගේ වැඩේ කරගන්න නැත්නම් තියෙන මොනවා හරි කියලා කන හැවවලු. රිදෝ මට හිත රිදවලු. ඊට පස්සේ හොඳටම ගේන්දි ගිහිල්ලා නම් සිතන ගන්නවා මම වගේ කෙනෙකුට බැන්නොත් එම ආර්ය උපවාද වෙන තමසර කවදාකවත් ධානයක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. කවදාකවත් දිවි ලෝක යන්න හම්බ වෙන්නේ නැහැ. කවදාවත් තමසර මේ මාර්ගයේ මේ ජීවිතේ මාර්ගඵල ලබන්න හම්බ වෙන කියලා හොඳටම ගේන්දි ගිහිල්ලා පොත් ගන්නෙත් නැතුව ගියාලු. ඉතින් වීරකෝ මහත්තයා කියනවා හුඟ කාලයක් ගියාට පස්සෙල තේරුනේ මිනිහා ඇත්තටම අනාගාමී කියලා මොකද ආයේ ආවේ නැතිලු. අනාගාමී කියන්නේ ගියාට පස්සේ ඉන්නේ නැහැ කියන එකනේ. ආයේ ආන්න පහුවා කල් ගියාට පස්සෙල තේරෙනවා මිනිහා ඇත්තටම අනාගාමී කියලා. මොනෝම එකක් තමයි තියෙන්නේ. මම මේ පැවිදි වෙන්න එනකොට මේ කෑගල්ල හරියේදී වාහනේදී ওই කතාව කිව්වේ. ඉස්ලාම නිස්සන් වන්ට එන දවසේ මගේද කියනවා මෙන්න මේමයි ලෝකයේ හැටි. ඉතින් අද ඊටත් වැඩි තත්ත්වේ. අද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ ඒ අන්තට්ටුව බලනවා ගන්න. මම මේ මේ දේවල් තියනවා කියලා. මෙච්චර ලස්සන සරුවචනාංශයේ මේ මේ තාදී ගුණය එහෙම නැත්නම් අකම්පිය ගුණය පෙන්නද්දී අපි මේ ධර්මයේ හෝ කමන්නේ අල්ලබදා ගන්නවා මම දැන් ඉන්නේ ඊට වැඩිය හොඳ තැනක් කියන්නේ. සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. උඹ උඹේ නම්බෝ ලබා ගැනීම නිසා මොන මගුලේ එල්ලුණත් මොන දේ ස්ථාවරයට ගත්තත් මොන දෙයට හේතු වුණත් ඒකෙන් උඹට කම්පන චංචලයක් මිස කවදාකවත් తాදී ගුණයක් නම් ලැබෙන්නේ නැහැ. తాදී ගුණේ ලැබෙන්නේ එල්ලෙන්න තියෙන දේවල් සේරම නැති වෙච්ච වෙලාවේ. අපි කියන්නේ ආලම්බණය කියලා කියන්නේ එල්ලෙන්න තියෙන දේ. අරමුණේ තියෙන ආනාපානයේ තියෙන අරමුණ ආශස් ප්‍රසවාසයේ අරමුණ කියලා අපි උණුසුම සිසිලස කම්පන සිසිල් ගති දිග බව කෙටි බව එහෙම මුලදී නිමිති වශයෙන් ගන්නවා. අරමුණු වශයෙන් ගන්නවා. එහෙම නැත්නම් සලකුණු වශයෙන් ගන්න මේ සලකුණු සේරම ගෙවුනට පස්සේ තමයි අපිට తాදී ගුණය පිළිබඳ උරගා බලන්න පුළුවන් තැන ලැබෙන්නේ. ඒ කියන්නේ අරමුණ සූක්ෂම වෙලා තේරෙන්නෙම නැත්නම් කියලා. අන්න එතනදී අකම්පිය ගතිය ගන්න පුළුවන් නේද? එතනට නොසලී ඉන්න පුළුවන් ගතිය ගන්න පුළුවන් නම් එතනට අතම්මේතාවය කිට්ටු කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරෙයි ඒ චිත්තක්ෂණේ 100ට 100ක්ම ස්වභාවයෙන්මයි චිරදේ සිද්ධ වෙන්නේ. ඒක විවිධ පැත්තෙන් කියන්න පුළුවන්. ඒක චේතනාමකුත් නැහැ, අදිෂ්ඨානමකුත් නැහැ, අරමුණේ නිමිතිමකුත් නැහැ, අරමුණේ ආලම්බනමකුත් නැහැ, හිතේ සැකෙත් නැහැ, නිින්දත් නැහැ. හොඳටම තේරෙනවා මෙන්න මෙවැනි තත්වයකට හිතට හැරමිටියක් නැතුව නැගිටලා ඉන්න පුළුවන්. මෙතෙක් කල් තිබුණා එක්ක අරමුණ තිබුණා එක්ක මෙනෙහි කරා එක්ක අතෙන් යන්න ඕන කියන හැඟීම තිබුණා ප්‍රාර්ථනා තිබුණා ඒ සියල්ලම ගෙවන් වුණාට පස්සේ මං කියන්නේ මේ රහත් උනායි කියලා මං කියන්නේ මේ සෝවන් උනායි කියලා මේක පස්සම්බයං කාය සංකාරං කියන தත්තර බොහොම කිට්ටුවෙන් සම්බන්ධ කරන්න පුළුවන් තමන්ගේ කාය භාවනාවේ හොඳ දියුණු අවස්ථාවක්. නමුත් එතෙන්ට ගියාට පස්සේ ඒකට අපි කොච්චර සැලෙනවද? අපි ඒකට කොච්චර අනවින කරනවද කියලා කිව්වොත් අපි ඒක මම කියා ගන්න හදනවා, මගේ කියා ගන්න හදනවා, මගේ ආත්මය කරගන්න හදනවා. එහෙම හිතන හිතවිල්ල නිසා මේක කෙලසෙනවා. ඒක කීප පොලකම සඳහන් කරලා තිනවා යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් පිළිබඳව ඔබ කල්පනා කරන්න ගත්තොත් ඒ නිසා මේක වෙනස් දෙයක් වඩපත් වෙනවා. වෙනත් දෙයකටපත් වීමම බයක් වෙනවා. බය ඒකාන්තෙම දුකක් වෙනවා. ඒ නිසා එහෙම දෙකට ගියාට පස්සේ මේක මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මේ කර ගන්න නැතුව. එහෙම නැත්නම් ඒකේ උප ဋ ාශි කියන විදිහට ස්ථාවරයක් ගන්නේ නැතුව. එහෙම නැත්නම් ඒක අතම්මේතාවයකින් යුක්තව. නැත්නම් අකම්පිතතාවයකින් යුක්තව. අවිරුද්ධ ප්‍රතිපදාවෙන් යුක්ත ඒකදී ආ බලාගෙන නමුත් ඇස් නැති මිනිහෙක් වාගේ බලාගෙන. ඒක වින්දට මොකද නොවි විඳමනක් නෑ අන්තභාග වෙච්ච මනුස්සෙක් විඳින්නා වගේ. ඒක හොඳට අනික් දෙයින් වෙන් කර දැනගන්න පුළුවන් විඥානයේ තිබුණට මොනම තාලකින්වත් ඒකෙන් නම්බුවක් ගන්න නැතුව මේකේ පුහුණු කරනවා නම් එහෙම පුහුණුවක් අපිට භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉතිහාසය භූගෝලය හම්බෙයි කියලා හිතන්න පුළුවන්. කවදාවත්ම නැහැ. ඒ වගේ දෙපළුවන් තරම් අපේ තණ්හා වඩනවා මාන්නේ වඩනවා දෘෂ්ටි වඩනවා. නමුත් ඒක දන්න මිනිහට මේ ශිල්ප ශාස්ත්‍රය දන්න මිනිහට මේ අපිට හම්බෙන භාෂාව හරහා මේ தত্ত্বය sannivedanaya කරන්න පුළුවන්. හරිම අමාරු මොකද්ද අපි ළඟ තියෙන ඔලොමල කම නිසා. අපි මේ අවිද්‍යාව තෘෂ්ණාව පිළිබඳ ඇති මේ ඒකට කරන ආශාව අවිද්‍යා ස්වරූපෙන් අපිට පෙනී හිටින් නිසා අපි ළඟ තියෙන විශාල මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් මිත්‍යා දෘෂ්ටියක් ඒක නිසා විකවදාකවත් ඒ මිත්‍යා දෘෂ්ටිය පැත්තකට දාලා මේ සරුවත්තරන්සේ පටහැරලා පෙන්වන දේ බලන්න යෑම අපි හිතන එක මහ නෝන්ජල් වැඩක් මොනවත් නැද්දයක් අගේ කරන එක මේ Taman පස්සට යෑමක් එහෙම නැත්නම් Tamanට පාඩුවක් ඒ නිසා යත්තන්ඩ ඒ දෘෂ්ටි කෝණය හදා ගන්නකම් ඒ ඒ යෝන්සමනස්කාරය හදා ගන්නකම් අතෙන් යන හැම වෙලාවෙම බයක් ඇති වෙනවා ඒක නිසා බටහිර මානසිකත්වයේ බටහිර මනෝවිද්‍යාව කියන්නේ මේක විමුක්තියට ඇති බය කියලා. අපි හැම වෙලාවෙම ඇලි ගලි වාසය කරපු જાතියක්නේ. මොකක් හරිට හේතු වෙලා මොකක් හරි කරේ දාගෙන මොකක් හරි නම්බුවක් ඇතුව ඉන්න මනුස්සය මේ තියල්ලම හැල්ලා යනකොට මේ මනුස්සයට බේන්නේ මම කොන් වුණා. මම රහෙන් තල්ලු වුණා. මම අසරණ වුණා. මම මට පාළු ගතියක් දැනෙනවා. මං ඒකාකාරීකමක් දැනෙනවා. නිදිමතක් දැනෙනවා කියලා අර විශාල කෙලෙස් රාශියක් ඒ වෙලාවට ආවට පස්සේ යෝගාවචරගේ තියෙන අසරණ ගතිය නිසා ගංගේ ගහගෙන යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙන්න වගේ එක්ක අපි තණ්හාවේ එල්ලෙනවා. එක්ක දික්තියේ එල්ලෙනවා. එක්ක මාන්නේ එල්ලෙනවා. ඉතින් ඒක ඒ විදිහට වෙන්නදලා මේ වෙලාවේදී මම නැවත ගොඩීම සඳහා මේ අල්ලගත්තේ තණ්හාවයි. මම මේ අල්ලගත්තේ මාන්නයයි. මම මේ අල්ලගත්තේ දික්තියයි කියලා දකින්න පුළුවන් නම් පරෝපදේශ රහිතව ඒක අති ශ්‍රේෂ්ඨයි. ඒ කවදාකවත් ඒ විදිහට වෙන් කරලා කොටු කරලා දකින්න බෑ. එතෙන්ට මනකන් යන්නේ නැතුව. එතෙන් කියලා දවසක් දෙක වරද්ද ගන්නත් ඕන. ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ හරි මේක තමයි සූරව වීරව දීරව අපිට කම්පිතාවෙන් බලාගෙන ඉන්න තියෙන්නේ. ඒ නිසා මම අද බලාගෙන ඉන්නවා. එතකොට මට මේ ඇති වෙන බය මේ ඇති වෙන ඒකාකාරී ගතිය, ඒ නීරස ගතිය, ඒ සැකය, ඒ ශද්ධාව නැතිවීම එක්ක තණ්හාව නිසා අනේ ඊ ආව අද නෑනේ කියලා. එනතම් මාන්නේ නිසා මම ඉස්සරහට යනද පස්සට යනවද කියලා. එනතම් මේ භාවනා කරන මමෙක් ඉන්නවා කියන දිට්ඨිය නිසා. එතකොට ඒ ඉස්මතු වෙන තණ්හා හෝ මාන්නේ හෝ දිට්ඨිය දිහා බිමසුන් නුවණකින් බීමන්සන බුද්ධියකින් ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් තමාටම දැක ගන්න පුළුවන් වුණොත් ඒ දකින්න දෙයට ධර්මයේ දකින්නයි කියලා කියනවා. ඒ හරහා බුදුන් දකින්න. ඒ හරහා අපි తాදී ගුණය දකිනවා. ඒ හරහා අපි අතම්මේතාවය දකිනවා. ඒ හරහා අපි අකම්පියතාවය දකිනවා. ඒ හරහා අපි තපස දකිනවා. ඒ හරහා අපි සතිය දිනුව දකිනවා. ඉතින් එතකොට තේරෙනවා මෙතෙක් කල් කරපු සෑම අත්තරක්ම මේ හරි දේ සඳහා ඒකාන්තෙම ආධාර වෙලා තියෙනවා. කෙලින්ම පළවෙනි දවසේ මේකට මෙතෙන්ද ගිය කිසිම කෙනෙක් සාසනේ නැහැ. යනකොටම බයක් ඇති කරනවා යනකොටම චකිතයක් ඇති කරනවා සැකයක් ඇති කරනවා ඒක කවදාකවත් දඬුවම් කළ යුත්තක් නෙවෙයි නිසා කමටහන් සුද්ධ කරනකොට එකම ප්‍රශ්නේ දහසරයක් ඇහුවත් කවදාකවත් නිග්‍රහ කරන්න හොඳ නැහැ ඒ බුදුම ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් අහපු වෙලාවේදී ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කළ තියෙන්නේ අබෞද්ධ රටකින් ආපු කෙනෙක් ඉතින් ඒ නිසා ප්‍රශ්නේ හරිම විහිළු සහගතයි වගේ ඒ ස්වාමීන් වහන්සේ හරියටම පරිවර්තකය ලව්වා බුරුම් භාෂාවට දාන ප්‍රශ්නේ විස්තර කරනකොට තේරුණා සභාවින් අනික් කට්ටියට තේරෙනවා නිකන් තේරුම් ගත්තේ ප්‍රශ්නේ අහපු එකනා කිසිම දෙයක් දන්නේ නැති 6 4 දන්නේ නැති කෙනෙක් වගේ කියලා. නමුත් ඒකට උත්තර දෙන්න ඉස්සෙල්ලා සයිඩෝ කියනවා ප්‍රශ්නේ අහන්න ගොපල්ලෙක් වුණත් උත්තර දෙන්න බෝසතාණන් වහන්සේ නමක් විදිහට උත්තර දෙන්න ඕනයි කියලා. ඒ මනුස්සයා නිඳා කරලා උඹට ප්‍රශ්නයක්වත් අහන්න තේන්නේ කියලා බිමානනික නිවේයි කරන්න තියෙන්නේ. ඒ මනුස්සයාට උත්තර දෙන්න ඕන තමන් බෝසතාණන් වහන්සේ නමක් විදියට ඒ මනුස්සයාට තව පුළුවන් තරමින් නැගිටවන්න හදලා Tamante ඒ කරගන්න තියෙන කුසලයේ කරගන්න. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ අහන අයට අපි සමාජලාට මේ වගේ විචා මේ සංසන්දනාත බලනකොට කෙනෙහෙන විදිහට කතා කරාට අපි මේ ලාභයකට සත්කාරයකට සම්මානයකට කරන ප්‍රයත්නයක් නෙවෙන නිසා මේ ක්‍රමෙන් අර යන්න ක්‍රමයක් නැති නිසා අපි නැවත නැවතත් හමු වෙමින් කවදා හෝ මේක තමන්ම ස්වයම්බෝ ඥාණයෙන් වටහා ගන්නකම් මේක විසඳෙන්නේ නැති නිසා මේ සඳහා කැප කරන සියල්ල කැප කරන්න වෙනවා. නිසා මේකට කියනවා ලෝකේ තියෙන අන්තිම උසස් දාණය කියලා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මිනිස්සුયો තම තමන්ගේ අංගෝපාංග කපන්න තිද්ද වුණොත් අංගෝපාංග කැපීම සම්බන්ධයෙන් ගෙවන්න පුළුවන් ඕනේ ගණන් ගෙවන්න ලෑස්ති. ධනං චජේ ජීවිත අංගමාහෝ Tamange අතප්පයක් කපන්න වෙනවනේ. ඒකන ඕනේ ගණක් ගෙවලා ඒ මනුස්සයෙක් විසඳ ගන්න හදනවා. ගෙවල් දොරවල් හරි වීදම් කරලා. ඉඩ ගණන් හරි උකස් තියලා. ඒ වගේම ජීවිතේ රැක ගන්න බැරි නම් ශරීරේ කොටසක් හරි කපලා ජීවිත රැක ගන්න උත්සාහ කරනවා කියන්නේ. අංගං ඡජේ ජීවිතං රක්කමාහු. මේ දොස්තර මත කිව්වොත් එහෙම කරන්න දෙයක් නැහැ. දැන් පිළිකාවෝඩු දුවලා තියෙන. ඒක නිසා මේ කෑල්ල කපන්න ඕනේ. කැපේ නැත්තම් කියලා ඉතින් අන්තිමට බැරි තැන ඒ කෑල්ල කපලා හරි බේන්නවා කියලා. නමුත් ਸਰවචනසේ සඳහන් කළ තිනවා අංගන් ධනං ජීවිතං ചാපි ධබ්බං නරෝ චචේ ධම්ම මනුස්සරන්තෝ මම ඔබලට එකක් කියන්නම් ධර්මයේ නියම විදියට භාවනා වෙනකොට ඔබලට ධනියත් වේදම් කරන්න වෙනවා අංගත් වේදම් කරන්න මුළු ජීවිතයත් යොදන්න මුළු ජීවිතේම අයින් කළා තමන් එතන හිටියොත් භාවනාව නෑ තමන් එතනින් භාවනාවේදී ගෙවිලා ගිහිල්ලා සෝතාරං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති දකින්නෙකුත් නැති වෙනවා අසන්නෙකුත් නැති වෙනවා විඳින්නෙකුත් නැති වෙනවා හිතන්නෙකුත් නැති මට්ටමට ගියාට පස්සේ තමයි ඒ තාදී ගුණයට දොර ඇරෙන්නේ අන්න එතනදී නොසලී ඉන්න පුළුවන් නම් එතනදී හිතනවා මම වම් පැත්ත පේනවා දකුණු පැත්ත පේන්නේ නැහැ කියනකොට අතකාල බලන්න හිතනවා කෑලි සෙට් එක ඔක්කොම තියනවා කියලා නැත්නම් ඇස් දෙක අරලා බලන් හිතනවා ගෙදර යනකොට කියන්නේ අඩු කාඩේ නැතුව යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා ඒ වෙලාවේදී පරීක්ෂා කරන්නේ මේක මේ නැති වේගන යනකොට කෑල්ලක් නැති වුණත් මහ පුදුමාකාර බයක් එනවා.